නිවන් ලැබීම ප්‍රමාද කරන කරුණ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා නිවන් ලබා ගැනීම අපහසු වන බැවින් ඒ කරුණ සම්බන්ධයෙන් සරල විස්තරයක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රඥාවෙන් වෙන පැතිවල සිත දුවවන්නේ නැතුව කියන දේම ඒ කියන කරුණු කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් ඇසීමෙන් පමණයි මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ අසන්නට ඕන. අද අපි කතා කරන්නට යන්නේ ප්‍රඥප්ති ගැන. ප්‍රඥාත්ති කියන එකේ සරල අදහස නැති දෙයක් තියෙනවායි කියලා පෙන්눔 කරලා මේක සත්‍යයක් වශයෙන් ලෝකයේ පිළිඅරගෙන තියෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා කියලා ලෝකයා පිළිඅරගෙන තියෙනවා. සම්මත වශයෙන්ුත් ඒක පිළිඅරගෙන තියෙනවා. මෙන්න මෙවැනි දේවල් වලට තමයි ප්‍රඥාප්තිය කියන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් මෙයාට මේක තේරෙයි. අපි ගමු මේෂය කියලා උදාහරණයකට. මේෂය කියලා සත්‍ය වශයෙන් එකක් නැහැ. ඒකේ තියෙන්නේ ඒකේ තියෙන ලෑලි ටික ගලවලා පැත්තකින් තියවනම් කකුලේ හතර ගලවලා පැත්තකින් තියවනම් ඒ ලී කැලි ටිකක් ලී ගොඩක් එක් ආකාරයක එක් සඳහනකට අනුව සැකසුණාට පස්සේ අපි ඒකට මේසේ කියලා කියමුයි කියලා සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. මේ සම්මුතිය පිළිදෙන අපි මේසේ කියනකොට අපේ සිතට සටහනක් කරනවා මේසේ කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. මේ මේසේ කියන එක ප්‍රඥාත්‍ය සත්‍ය වශයෙන් නැති දෙයක්. නමුත් තියෙන බව පේනවා. ඒකේ ඇත්ත වශයෙන්ම පරමාර්ථ වශයෙන් එකක් නෙවෙයි. දැන් තව උදාහරණයක් හරි අපේ අත කියලා ගමු උදාහරණයකට. අත කියලා එකක් සාමාන්‍ය ලෝක සත්‍යයට ඕනම කෙනෙකුට අත කිව්වම මේයි කියලා තේරෙනවා, පේනවා. නමුත් සත්‍ය වශයෙන් අත කියලා දෙයක් නැහැ. ඇත්තේ අත කියලා කියන ප්‍රඥාත්ය පමණයි. දැන් ඒක අපි විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම අපේ තුන් අතේ තියෙන උඩ හැම ගලවලා පැත්තකින් තියෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන මස් ටික ගලවලා තවත් කොටසකින් තියෙනවා. නහර ටිකක් ගලවලා පැත්තකින් තියෙනවා. ඇටකට ටිකක් පැත්තකට දානවා. ලේ ආදී කොටස් පැත්තකට දානවා. ඒකේ තියෙන මේද වැනි කොටස් දවස් පැත්තකට දානවා. ලෝම වැනි තවත් තියෙනවා නම් ඒවත් පැත්තකට අපයන් කරනවා. මේ කොටස් ටිකම අයින් කළොත් එහෙම ඔය අත කියන එක විද්‍යමානවන්නේ. ඒක දිස්සන්නේ. ඒ අත සැදිලා තියෙන්නේ මේ වාගේ කොටස් රාශියකින්. එතකොට මේ අත කියන එක ප්‍රඥප්තියක්. සම්මත කරගෙන තියෙන සත්‍යයක්. නමුත් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. එතකොට මේ සම් මාස් නහර ඇට ලේ ආදි වශයෙන් අපි ඒකේ තියෙන කොටස් වෙනකල මේ හැම එකක්ම සම්මුති ප්‍රඥප්ති. කියන්නේ හැම කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ. එතන ප්‍රඥප්තියක් තියෙන්නේ. ඒ සම කියන එක අපි බැලුවොත් එහෙම මේ ඇට තේරෙන්නට ඕන සමේ වතුර ගතියත්, හිත ගතියත්, හිතමනියක් තියෙනවා. මේක එහි තියෙන ආපෝ ගතිය වතුර ස්වરૂපය. මේ සමයේ සීතල ගතියක් නැත්නම් රස්න ගතියක් තියෙන එක තමයි එහි තියෙන තේජෝ ගතිය. ඒ වගේම මේ සම පිම්බිලා තියෙනවා. ඒ පිම්බෙච්ච නිසා ඒකේ වායෝ දාතියක් තියෙනවා. මේ සම වේලුණාට පස්සේ පුළුවන් පිටිකරන තත්ත්වයට පස්සන තත්ත්වයට පත් ගන්න. දැන් සමහරුන්ගේ බිලඹු වෙන තැන් වල හුඟක්ම වේලුණාට පස්සේ බෙලිත්තලයක් වෙන දෙයක් කරගෙන අපිට ඒක හුරලා පිටිකරන තත්ත්වයට පත් ගන්න පුළුවන්. මේවා පටවේ ධාතු. එතකොට මේ සමේ තියෙන්නේ පටවේ ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන කොටස් හතරක්. මේ කොටස් හතරෙන් හැදෙච්ච නිසා මේකට සම කියලා නම කියුවට සත්‍ය වශයෙන් තියෙන්නේ මේ මූල ධාතු හතර පමණයි. දැන් එතකොට මේ සම කියන එක අපි නැති වුණා සිතේ සම කියන ප්‍රඥාතිය මේ අපේ හිතින් දැන් අයින් කරන්නට පුළුවන් වොම් හරියට දැක්කොත් ප්‍රඥාවෙන්. එතකොට දැන් තියෙනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මූල ධාතු අතර අජීවී සජීවී සෑම වස්තුවක් මේ ලෝකේ රූපයක්ම සෑදී තියෙන්නේ ওই මූල ධාතු අතරින් පමණයි. තමයි. එතකොට මේ මූල ධාතු වලට අපි පඨවි වලට පඨවි ධාතු කියලා කියමු කියලා ඉස්සරේ ඉඳලා සම්මත කරගත්තා. ඒතකොට මේ පඨවි ධාතුව කියන එකත් ප්‍රඥාත්තියක්. ආපෝ ධාතුවට අපි ඉස්සර ඉඳලම සම්මත කරගෙන තියෙන අපි මේකට ආපෝ ධාතු කියලා ව්‍යවහාර කරමු කියලා. ඒ ආපෝ ධාතුව කියන එක ප්‍රඥාප්තියක්. ඒ වගේම තමයි තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ශේෂ ධාතු කොටස් දෙකක් ප්‍රඥාප්තියක්. දැන් අපි මේ කොටස් හතරත් පටවේ ආපෝ තේජෝ වායෝ කියන ඒ ප්‍රඥාප්තිමය සංකල්පනාවත් අයින් කළොත් අපිට දැන් මොනවද කියන්න තියෙන්නේ? දැන් මේ සම්ම ගැනයි අපි මේ බලන්නේ. එතකොට එතන තියෙනවා නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති ඇතිවීමෙන් යන ක්‍රියාදාමයක්. මේ නිරන්තරයෙන් ඇතිවීමෙන් නැතිවීම යන ක්‍රියාදාමයම තමයි අපි මේ පඩවි ආපෝ තේජෝ වායු වශයෙන් වෙන් කරලා බෙදලා දැනගන්නේ. මේ පඩවි දහස්වර නිරන්තරයෙන් ඇතිවීමෙන් නැතිවීම යන ආපෝ තේජෝ වායු කියන සස ධාතු අතර අති වේගයකින් ඉතා වේගයකින් ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා. එතකොට අපිට අර පටවි වෙනුවට අපිට දැන් කියන්න පුළුවන් මෙතන තියෙන්නේ ඇතිවීමෙන් නැතිවීමෙන් යන ක්‍රියා මාත්‍රයක් කියලා. ඒකත් ප්‍රඥාත්යක්. අපි ඒක හඳුනා ගැනීම සඳහා ඒක හඳුනා ගැනීමට අපි ව්‍යවහාර කරන වචන ටිකක්. අපේ හඳුනා ගැනීම සංඥා මාත්‍රයක්. ඒකත් එතකොට ප්‍රඥාත්යක් ඇති වෙනවා, නැති වෙනවා, ඇතිවීම නැතිවීම සහිත ක්‍රියාදාමයක් කියන එකත්. මේකත් අපි අයින් කළොත් මොකක්ද තියෙන්නේ? එතකොට මෙතන කියන්න දෙයක් නැහැනේ කියලා අන්න එහෙම හැඟීමක් එතන. ඒ කියන්න දෙයක් නැහැනේ කියන එකත් ප්‍රඥාත්යක්. මේකත් අයින් කළොත් මොකද වෙන්නේ? හිතට යන්න එන්න තැනක් නැහැ, කියන්න දෙයක් නැහැ, හිත නිසල වෙනවා. මොකද කරගන්නට දෙයක් නැහැ. අරමුණු වල එල්ලෙල්ල ඉෂිට පැවතුණා. දැන් මේ අරමුණු ටික අයින් වෙවි අයින් වෙවි අයින් ගියා ගියාට පස්සේ සිතට යන්නේ නැත්නම් සිත නිසල විය යුතු. මේ විදිහට තමයි හැමේ තියෙන සිස කොටස. ඒ කියන්නේ මස් කොටසක් ගත්තා, නහර කොටසක් ගත්තා, ඇට ගත්තා, ලේ ගත්තා, මේද ගත්තා, කවර කොටසක් ගත්තා. මෙතන මේ තියෙන්නේ ඔය කියපු විදිහට බලාන බලාන ගියාම මොකක්වත් නැති ස්වરૂපයක්. නමුත් ඉස්සෙල්ලා මේක අතක් කියලා පෙන්වනවා, හැම කියලා, මස් කියලා, නහර කියලා පෙන්වනවා, දිස්සුනවා. ඒ විදිහට ව්‍යවහාර කළා සංස්ථාය ඒ විදිහට පිළිගත්තා. එතකොට මේක නිසාම මේ විවහාර මාත්‍රේ පිළිහිදලා සිටින නිසා මේ ලෝක සත්‍යෝ සත්‍යයන්ද මේක ආත්මයක් නෙවෙයි කියලා තේරුම් ගන්නට බෑ. මෙන්න මෙතන මේ ප්‍රඥාත්තිය කියන එකේ කොටස් තුනක් තියෙනවා. මේක හොඳට අහලා තේරුම් ගන්න. සමූහ ප්‍රඥාත්තියක් තියෙනවා, සංතති ප්‍රඥාත්තියක් තියෙනවා, සංධාන ප්‍රඥාත්තියක් තියෙනවා. සමූහ කියන්නේ ගොඩක් එකතු වෙලා ඒක රාශී වෙලා තියෙනවා. දැන් අර අපි යට කියන එක උදාහරණයට ගත්තොත් එහෙම මේකේ අර හැම කියන එකක් ප්‍රඥාත්තියක් පටවේ ආවයිට පටවේ ආපෝ තේජෝ වායෝ කියන එකත් ප්‍රඥාත්තියක්. ඒ වගේ මස්ලේ නහර ආදී ඔක්කොම කොටස් ප්‍රඥාත්. මේ ප්‍රඥාති රා රාශියක් එකතු වුණා. එකතු වුණාට පස්සේ මිනිසුන්ට ඒක පෙන්눔 කරනවා නැත්නම් මිනිස්සු ඒක හඳුනා ගන්නවා සත්‍යය හඳුනා ගන්නවා මේක අපේ කියලා. මෙතන රාශියක එකතුවක් තියෙනවා. එතකොට එක එක මේ හරි මාස්වල හරි නාර හරි තියෙන මේ පටවිය ආදී ධාතු කොටස් අපිට ගන්නට පුළුවන් නම් ඉදිකටු තුඩක් අගට ඒකේ තියෙන රූප කොටසක්. ඉදි කටුතු දක්වාකට ගා කුඩා එකක් ගන්න පුළුවන් නම් ඒක තුන අපි ගමු ඉදි කටුතු දක්වාකට ගන්න පුළුවන් රූප කොටසක් තියෙනවා. මේකට අපි පරමාණු කියන වචනේ කියන්න බෑ. ඊට වඩා හුඟාසියම් පරමාණු කියන එක. මේගොල්ලන්ට තේරුම් ගැනීමට පහසුව සඳහා මේක තමයි රූප කලාපයක් රූප කොටසක් කිව්වොත් මේ වෙනි රූප කොටස් මේ අත කියන මේ කොටස තුල ඒ රූප කොටසේ තුල කොච්චරනම් සංඛ්‍යාවක් තියෙද කියලා කල්පනා කරන්න. සං කියන්නේ ඉලක්කම් වලින් කියන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. මෙහිම සමූහයක් එකතු වෙලා අපි මුලා කරනවා. මේකට කියනවා සමූහ ප්‍රඥප්තිය කියලා. දැන් මේක තේරුම් ගන්නට ඕනේ තවත්තය කියන එකේ මේ වාගේ රූප කලාප අර ඉදිකට සුඩකට වැනි ගත හැකි වෙනි සියුම් රූප කැලි රාශියක් තියෙනවා. මේ රාශිය මේකතු කරලා ලෝක සත්‍ය මුලා කරන සමූහ ප්‍රඥප්තියෙන් දැසියන. ඊළඟට මේකේ තියෙනවා සංතහන සටහනක්. අත කියන එක මෙන්න මේ විදිහේ දෙයක් කියලා අපේ හිතට දැන් වැටෙනවා දෙකට තියෙනවා අල්ලක් තියෙනවා ඇඟිලි තියෙනවා මේ විදිහට ඒක යම් කිසි සටහනකට හැදිලා තියෙනවා මේ හැදිච්ච නිසා අපි මේක අත කියලා ඒ සටහනට රැවටෙනවා දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මෙතන කාන්තා පක්ෂීනේ වැඩිපුර අපි දෝ පිටි ටිකක් කොටලා මේ ඔය ඒක පිටි කර කොටලාට පස්සේ ඒක ඉතාම සියුම් පිටි අණු වශයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ඉස්සලා කිව්වා වගේ දෙකට තුනකට ගන්නවා වගේ ඉතාම සුදුසුදු පිටි කොටක් පුංචි පුංචි කෑලි වලට ගන්න පුළුවන්. ඒක ගොඩක් තමයි පිටි ටික. මේකට අපි පැණි වාගේ දෙයක් දාලා එක්තරා ආකාරයකට තියලා ඔක අපි කැපුවත් එහෙම හතරස් හරිය යම් කිසි ආකාරයකට අපි ඔකට වෙන නමක් කියනවා. අපි ඕකම ගුලි කළොත් එහෙම ඒකට තවත් නමක් කියනවා. එකම පිටි එකම පැණි දෙකේම තියෙන ගුණාත්මක අගය හරි රසය හරි මොකකින්වත් කිසිම වෙනසක් නෑ. නමුත් ඒකේ සටහන වෙනස් කරපු ගමන්ම අපි එකකට අලුවා කියාවි නැත්නම් අනිත් එකට අග්ගලා කියාවි. එතකොට අපේ හිත තුළ සමහරට උස්පහල් ප්‍රභේදයකුත් එකතුල ජනිත වෙනවා. මේ අලුවා කියන එක නිකන් අග්ගලා කියන එකට වැඩි ටිකක් උසස් එකක් වගේ එහෙම ඇගීමකුත් එන්න පුළුවන්. මෙතන දැන් මේ సంతානයේ තුලින් මිනිස්සු මුලා කරන ස්වරූපේ පෙන්වන්නයි මේ ඇයට මේ ඊටාම සරල උපමාවක් කිව්වේ. එතකොට මේ අත කියන එකේ සටහන සටහනක් තියෙනවා. ඒ ඒ සටහනට අනුකූලව තමයි මේ රූප කොටස් හැදිලා තියෙන්නේ. මෙන්න මේ సంతාන ප්‍රඥාත්යෙන් ලෝකයා වැසිලා ඉන්නේ. මේට වඩා ගැඹුරුයි අනිත් කාරණාව සංතති ප්‍රඥාතිය. මේ අත කියන එක ඇයි අපට නිරන්තරයෙන්ම තියෙනවා කියලා පේන්නේ. නිර රූපයන්ගේ ස්වરૂපය මොකක්ද? නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන්නේක විද්‍යාඥයෝ පවා ඒක අදපිලි අරගෙන තියෙනවා සෑම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා. එහෙම ඇතිවිවි නැතිවිවි ගියාට මේ අතක් හැම වෙලාවෙම පවතිනවා කියලා සාමාන්‍ය කෙනෙකුට ප්‍රඥාව නැති කෙනෙකුට පේනවා. ඇයි එහෙම පේන්නේ? ඒ පේන්නේ මේ සංතති ප්‍රඥප්තියෙන් බැසී ඇති නිසා. සංතතිය කියන්නේ දිගින් දිගට දිගින් දිගට ගලාගෙන ගලාගෙන යනවා. එකක් නැති වෙනකොට එකක් වෙනවා එකක් වෙන එකට තව එකක් වෙනවා ඒක නැති වෙනකොට තව එකක් වෙනවා දැන් උදාහරණයක් කියමු අපි පයිප්පේ වතුර අරිනවා පයිප්පේ වතුර ඇරිපුනහම ඉස්සල්ලාම වතුර ටික පහට ගියා ඊට පස්සේ තව වතුර ටිකක් උඩින් ආවා ඒකත් පහට ගියා තවත් වතුර ටිකක් උඩින් ආවා ඒකත් පහට ගියා නමුත් මේ වේගයෙන් ක්‍රියාත්මක කරනකොට අතන වතුර ජල ධාරාවක් වගේ වතුර ධාරාවක් වගේ අපිට දිස්සන එකම දෙයක් වගේ නමුත් එකම තප්පරයක්වත් තප්පරෙන් ලක්ෂයකින් එකකවත් එකම දෙයක් එතන පවතින්නේ නැහැ සෑම මොහොතකම පහළට පහළට වතුර කොටස් වෙනවා ඉහළින් ඉහළින් වතුර කොටස් වෙනවා. නමුත් මේ වේගවත් ක්‍රියාවලිය නිසා අපිට පේනවා මේක එකක් කියලා. දැන් දවදාහනයක් අපි ගම පහන් දැල්ලක් අරන් බලන්න පහන් දැල්ලක පොල්තෙන් පහනක් හරි කවර එකක් හරි කමන්නේ පහන් දැල්ල දෙස හොඳින් බලාගෙන ඉන්න ගෙදර ගියාට පස්සේ යටින් යටින් ගෙන්දර ටික පත් වෙලා ඒ ටික උඩට ගිහිලා නිවිලා යනවා ඊට පස්සේ අයත් යටින් ගින්දර ටිකක් එනවා ඒ ටිකක් නිවිලා යනවා. අයත් යටින් ගින්දර ටිකක් එනවා ඒ ටිකක් නිවෙන. මේ ක්‍රියාදාමයේ වේගවත් විදියට අඛණ්ඩ ලෙසට දිගින් දිගට දිගින් දිගට ක්‍රියාත්මක වන නිසා අපට පේනවා මෙතන පහන් දැල්ලක් තියෙනයි කියලා. සත්‍ය වශයෙන් මෙතන පහන් දැල්ලක් නැහැ. නමුත් ඒක දිස්සෙනවා පහන් දැල්ලා කියන්නේ පහන් දැල්ල කියන්නේ ප්‍රඥාප්තියක්. ඒක නිසා එම අපිට දිස්සෙනවා. එතකොට මෙන්න මේ වගේ අපේ තියෙන රූප කොටස වේගෙන් ඇති වෙදී නැති නැති යනවා. ඒක නිසාම අපිට මේක එකම දෙයක් කියලා දැర్శණය වෙනවා. මේ අය සමහරට අභිධර්ම පොත් එහෙම කියලා තියෙනවා ටිකක් හරි තේරුම් ගන්නට පුළුවන් වෙයි. සිත කියන එක සහ කය කියන එක. සිත කියන එක අපිට චිත්ත කිව්වොත් එහෙම සිතේ අවශ්‍ය කාලයේ චිත්තක්ෂණයක් කියලා පොත්වල දක්වනවා. ඒ කියන්නේ එක ස්නේහයක් කියන්නේ මිගිටෝම සුළු කාල පරිච්ඡේදයක් තමයි සිත පවතින්නේ. සිතක් උපදිනවා පවතිනවා නැති වෙනවා. ඊළඟ සිත උපදිනවා පවතිනවා නැති වෙනවා. මේ විදිහට තමයි සිත දිගින් දිගට දිගින් දිගට යන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේ ඇතිවීමට උත්පාදේ කියන වචනේ කියවොත් පවතින එකට ටිටි කියන්නේ ස්ථිරව පවතිනවා කියන ටිටි කියන වචනේ කියවොත් නැති වෙන එකට භංග වෙනවා කියලා අපි සිංහලෙන් කියන්නේ භංග කියන වචනේ කියවොත් එහෙම මෙතන එකම චිත්තක්ෂණයක ඒ කියන්නේ චිත්තක ආයශ කාලයේ චිත්තක්ෂණය කියලා අපි මනිනි තාම සුළු කාලයක් මයික්‍රෝ සෙකන්ඩ් එකක් වගේ තාම සුළු කාලයක් ඊටත් අඩු එකක්. එතකොට ඒක අපිට කොටස් තුනකට බලන්න පුළුවන් උපාද තිති භංග කියලා. ඒ කියන්නේ උපදීමක් සිටේ තියෙනවා, පැවැත්මක් සිටේ තියෙනවා, නැතිවීමක් තියෙනවා. මේ කාලතනම එක හා සමානයි. ගැන උත්පාද කාලයයි ත්‍රිති කාලයයි භංග කාලයයි එකම සමාන. මෙන්න මේ චිත්තක්ෂණ කුඩා අනුසන තුනකින් හැදිච්ච ලොකු චිත්තක්ෂණ 17ක් තමයි රූපයේ කාල කාලය කියලා දක්වලා තියෙන්නේ. කියන්නේ රූපයක අවශ්‍ය කාලය චිත්තක්ෂණ 17ක්. ඒ ඒක චිත්තක්ෂණේ කර උත්පාදිතී භංග කියන කොටස් තුනෙන් කළොත් කොටස් තුනක් තියෙනවා. එතකොට ඒ අනු කොටස් අනුව බලපුවම චිත්තක්ෂණ සුදු චිත්තක්ෂණ 51ක් තියෙන රූපයක ආයස කාලය. එතකොට මේ 51කින් නැතිවන්නේ 51 වෙනි தත්ත්වයට පැමිණි රූප කොටස පමණයි. ඒ 51 වෙනි தත්ත්වයට පැමිණි රූප කොටස නැති වෙනකොටම ඒ එතනම තවත් රූප කොටස නිර්මිත වෙනවා හැදෙනවා. ඒ හැදෙන්න හේතු නිසා ඒකේ අවශ්‍යකාරී රූප අර්චිත්තස්න 51ක්. එතකොට අර 51ක් නෝ චිත්තස්න 50 ඉඳලා එක දක්වා පවතින රූප කලාප ගොඩක් තියෙනවා. ඒව නැති වෙන්නේ. ඒව නැති වෙන්නේ චිත්තක්ෂණ 51 ගත වෙනවා. අර 51 නැති වෙනකොටම නැති වෙන රූප කලාප නැවත ඇති වෙනවා. ඒව ආයු කාලේ නැවත චිත්තක්ෂණ 50 51 දක්වාම තියෙනවා. එතකොට මේ ක්‍රියාදාමයේ වේගයෙන් වේගයෙන් වේගයෙන් සිදුවේ සිදුවේ යනකොට මේක අපිට එක දෙයක් තියෙනවායි කියලා පේනවා. එක දෙයක් වශයෙන් මේක දිස්සනවා. භාවනාව දියුණු කෙනෙකුට සමාධිය දියුණු කෙනෙකුට ප්‍රඥාව දියුණු කෙනෙකුට ඔය උද්‍යප්ප ඥාන, භංග ඥාන වෙන ඥාන ඉති කරගෙන ඉන්න විට තමන් තමන්ගේ අතදෙස බැලුවොත් පෙනේවි දහස් වරක් කෝටි වරක් කෝටි ප්‍රකෝටි වාර ගණනක් මේ රූප කලාප ඉපදී ඉපදී බිඳි බිඳි යන ආකාරයේ කයටත් පේනවා දැනෙනවා සිතටත් පේනවා මේක සිතටත් අවබෝධ වෙනවා මේක ප්‍රායෝගික වශයෙන් අත්දකින්න පුළුවන් ක්‍රියාදාමයක් අර මේ සිද්ධාන්තකමය සිද්ධාන්තමය කරුණු ටිකක් තමයි මම කලින් කිව්වේ ප්‍රායෝගික වශයෙන් මේ විදිහට අත්දකින්නට පුළුවන් එතකොට මේ අත කියන එක මේ ආකාරයෙන් දිස්සන්නේ එකක් සමූහ වශයෙන් වැටිලා තියෙන නිසා අනිත් එක සටහනක් වශයෙන් මුලා කරලා තියෙන නිසා අනිත් අතෙන් නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් වෙන ක්‍රියාදාමයේ අති වේගවත් ක්‍රියාදාමය නිසා අතක් තියෙනවායි කියලා පෙන්වන කරනවා. දැන් මේක මුළු ශරීරෙටම යොමු කරන්නේ තමන්ගේ ශරීරේ මේ ශරීරය ගත්තට පස්සේ මේකේ කොච්චර කෑලි කොටස් තිබෙනවද? කෙස්ලොන්, නියදස්, සම්මස්නාර, ඇට ඇට මිදුළු, වපුවඩු, හදවත් වෙනාලි ආදී වශයෙන් කතා කළොත් එහෙම කොටස් 32ක් තියෙනවා. දෙසිස් කුණක කොටස්. මේ හැම එකකම පඨවි ආපෝ තේජෝ වායු ආදී කොටස් තියෙන. මේ හැම කොටසකම අණු සුළු සුළු රූප කොටස් අණු ගැලුවොත් එහෙම මුළු ශරීරයේම මහා රූප කන්දක් වගේ විශාල හිමාලයේ කන්ද වගේ රූප කොටක් මේකේ තියෙනවා. එතකොට ඒක නිසා ඒක සමූහයෙන් බැහැලා තියෙන්නේ. සමූහයෙන් සමූහයක් එක්තරාස් වෙලා අපිට මෙතන පෙන්වන්න කරනවා මගේ කය මම කියන හැඟීම ඇති කර දෙනවා. ඊළඟට මේ රූපකය අපි සම්පූර්ණයෙන් ගත්තාම මේක යම් කිසි මිනිසෙක් වෙන මනුස්ස සටහනකට හැදිලා තියෙනවා. මේ සමහරට දැකලා ඇති ඔය පොඩොල් වැනි අලවර්ග පොළවේ යටට එලෙනවා. එතනකොට ඒකේ ඇඟිලි එහාට මෙහාට පොඩි පොඩි කෑලි ලොකු වලින් බෙදලා වෙන් වෙලා යනවා. මේ වගේම තමයි මේ මට නම් තේරෙන්නේ මේ ශරීරය කියන එක මට පේන්නේ නැහැ. අත් තියෙන දෙකට දෙපැත්තට කෑල් දෙකක් වෙනවා. කකුල් දෙක පැත්තට දෙපැත්තට කෑල් දෙකක් වෙනවා. ඔලු කෑල්ලට තව පොඩි රවුමක් වේදෙනවා. ඉතින් මේ ඉස්සලා මව කුසේ ළමයෙක් කැදෙන හැටි දැක්කොත් එහෙනම් මව පිළිසන පිළිසන ගත්ත මොහොතේ සිට මේක අවබෝධ ගන්න මේ ඇයට පුළුවන් වේවි. ඒක විස්තර කරන්න දැන් යන්නේ. එතකොට මෙතන මේ යම් කිසි සටහනක් තියෙනවා. මෙන්න මේ සටහනට රැවටිලා තමයි මෙතන පිරිමියෙක් ඉන්නවා, මෙතන ගැහැණියෙක් ඉන්නවා, මෙතන මම ඉන්නවා, මෙතන මගේ ශරීරය තියෙනවා කියන මුලාවට බහින්නේ. මේ මුලාවට බහිනකොට ආත්ම සංඥාව එතන පිහිටෙනවා. මේ ආත්ම සංඥාව අයින් කරලා අනාත්මය අවබෝධ කිරීමෙන් පමණයි නිවන් අවබෝධ කරන්නට පුළුවන්. අඩුම වශයෙන් සෝවාන් වෙන්නටවත් අනාත්ම ලක්ෂණය දත යුතුමයි. ඒ සඳහායි අපි මේක මේ විදිහට දේශනා ඉදිරිපත් කරන්නේ අනාත්ම ලක්ෂණය මතු කිරීම සඳහා. එතකොට මේ රූපය මුළු වැඟම අපි දැන් ගත්තේ සතහනකින් ගන්නවා. ඒ වගේම මේක නිරන්තරයෙන් නැති වෙමින් නැති වෙමින් යනවා. රතේ රූප කොටස් නැති ඇති ඇති නැති යන නැති යනවා වගේ. ඒක නිසා මේක ඒ දිගටම එක දිගට පවතිනවායි කියලා පේනවා. මේ ඇති වෙන නැති වෙන රූප කොටස් නැවත නැවත ඇති වෙන්නට හේතු තිබෙන්න ඕනේ. අ හේතුකව ඉබේම ඒ රූප කොටස් ඇති වෙනව නෙවෙයි. නැති වෙන ඒවා ඇති වෙන්නට හේතු තියෙනවා. දැන් උදාහරණයක් අපේ ශරීරයේ ගත්තොත් නැති වෙන රූප කොටස් වලට ඒ රූප කොටස් ඇති කරන්නට අපි ආහාර දෙන්න ඕනේ. ආහාරත් එක ප්‍රත්‍යයක් තව තියෙනවා කර්ම චිත්ත එක්ක වෙන හේතු. අපි මේ ඉතාලම සරල එකක් ගත්තොත් ඕලාරික එකක් ගත්තොත් අපිට පේනවා ආහාර දෙන්නට ඕනේ. මේ නැති වෙන නැති වෙන රූප කොටස් නැවත නැවත ඇති කරගන්න. ඉතින් දුන්න ආහාර ප්‍රමාණය අඩු වුණොත් එහෙම ශරීරයට නැති වෙන රූප කලාපවලට ඒවා නිපදවන්නට තරම් ප්‍රමාණවත් ආහාර අපි සැපෙන්නේ නැහැ. ආහාර පාන ආදී බෙහෙත් බෙහෙත් ආදී ඔක්කොම මේ ආහාර කියන වචනේට ඇතුළත්. එතකොට වෙන්නේ මොකද්ද? අර නැති වෙන රූප ඒ විදිහටම උපදවන්නට සත්‍යයක් නැති නිසා ඔන්න කෙට්ටු වෙනවා කියලා කියනවා. දැන් අපි හිතමු මේ නැති වෙන රූප වලට වැඩි උපදවන නැති වෙන රූප උපදවන ප්‍රමාණය උපදවන්නට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ආහාර පාන ආදී ඒ ප්‍රත්‍යයන් ලැබෙනවා. එතකොට වෙන්නේ මහත් වෙනවායි කියලා කියනවා. ඊළඟට මේ නැති වෙන රූප කොටස් අර කවර හේතුවක් අපි දීලා ආහාර පාන ආදී කවර හේතුවක් හරි දීලා ඇති කලත් ඒවැ ස්වභාවය තමයි හැම දවසම එක විදිහටම පවතීගෙන යන්නට මේ ලෝකේ කිසිම රූපයකට හැකියාවක් නැහැ. ජරාවට යනවා ජරාවට යනවා කියන්නේ නාස් වෙනවා කියන අදහස් නෙවෙයි මෝරණ තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ඒවා විනාශ වෙන තත්ත්වයක ජරා තීරණ වෙලා නැවත නූපදින ආකාරයේ විනාශ වන තත්ත්වයටත්පත් වෙනවා. මේක ලෝකයේ තියෙන අජීවී සජීවී සෑම රූපයකම තියෙන ස්වභාව ධර්මයක්. එතකොට මේ ශරීරය තුල තියෙන ඒ රූප කොටස් උපදවන ඒ මෙරි මෙරි යන රූප කොටස් වල තියෙන දිගින් දිගට පැවතීමේ හැකි ශක්තිය අඩු වෙලා ගියා නම් එතකොට ඒ රූප කොටස් වලින් නැවත රූප උපදවන්නට බෑ. නැත්තම් මේ ලැබෙන ආහාර වෙන ප්‍රත්‍ය නැතිලා ගියා නම් රූප කොටස් උපදවන්නටත් බැහැ. අපි හිතමු මේ ඔක්කොම ලැබෙනවා දැන් රූප කොටස් උපදිනවා කියලා. මේ රූපවල තියෙනවා නැති වෙච්ච රූපේටම සමාන රූප කොටසක් උපදවනවා නම් එහෙම අපිට පේනවා මේ රූපේ හැමදාසම එක විදිහට වාගේ පවතිනවා කියලා. අපි තමයි නැති වෙච්ච රූප වලට වැඩිය උපදින රූප මෝරපු ඒවායි කියලා. ජරාවටපත් වෙච්ච කියන වචනේ පාවිච්චි කරන්නේ මම. ජරාවටපත් වෙච්ච ඒවා කියන්නේ මෝරලා. එතකොට අපි අර ලපටි රූප නෑ මෝරන්න පටන්. අපි මේ වයසට යනවා කියන්නේ උන් නොතනයි. ඕකයි සිදුවන්නේ වයසට යනවා කියන එකේ. අර නැති වෙන නැති වෙන රූප වෙනුවට ඉපදෙන්නේ කලින්ට වඩා මෝරපු රූප, ලපටි රූප නෙවෙයි, තරුණ රූප නෙවෙයි, මෝරපු රූප කොටස. ඒක නිසා ඒක වයසට ගියා කියන්නේ. ඊට පස්සේ මේවා උපදින ශක්තිය නැති වෙන ඕනෑම දෙයක ක්‍රියාකාරීත්වය සෑහෙන කාලයක් පැවතිලා ඒක නැති වී යන එක සාමාන්‍ය සිදුවීම සිද්ධාන්තයක්. මේ වගේ මේ රූප කොටස් වල නැවත නැවත උපද උපදවා යන ශක්තිය නැති වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි කොච්චර ආහාර පාන දුන්නත් මේ රූපේ අපට ඕන විදිහට මහත් කරවන්න අරමේව කරන්නට බෑ. මෙන්න මේ විදිහට රූපයේ තියෙනවා සංස්ථා මේ ප්‍රඥාත්‍ය ආකාර තුනක්. සම්මූහ වශයෙන් රවට්ටනවා, සතහන වශයෙන්, සංඨාන වශයෙන් රවට්ටනවා, සන්තති වශයෙන් දිගින් දිගට දිගින් දිගට අඛණ්ඩ ලෙස එකදිකදී පැවතියා මේ පැවතියා මේ ක්‍රියාදාමයේ තුලින් මිනිසු රැවටෙනවා. මේ රැවටෙන නිසා මේක තුල සත් පුතෙක් ඉන්නවා මම ඉන්නවා ගැහණියෙක් ඉන්නවා මිනිහෙක් ඉන්නවා කියලා මුලාවට රූප කොටස අල්ලාගෙන ඕනෑම කෙනෙකුට සිත මුලාවට පත් කරගන්නට පුළුවන් මේ தත්ත්වය අවබෝධ නොවී තිබෙනකොට දැන් මේ මං කියන කරුණ මේ ඇයට මේ වෙලාවට කර්මද්දරට තේරෙනවා ඇති නැත්නම් නොතේරෙනවා වෙන්නට පුළුවන් නමුත් Tamange අවබෝධයෙන් මේ කරුණු ගෙදරවල් වලට ගියාට පස්සේ හොඳින් කල්පනා අවබෝධයෙන් තව තවත් දුරට ගැඹුරින් හිතලා බලන්න මේ අයගේ අවබෝධයේ යන්තා ගැඹුරට තියෙනවා නම් ඒ තා දුරට මේ කියන කාරණා මොකක්ද කියලා මේ අයට තේරෙයි. මේවා වචන වලින් අපිට මේ අවබෝධය ප්‍රකාශ කරන්න වෙන්නේ. ඉතින් මේට වැඩිය සිහිල් වචන අපගාව නැහැ මේවා ප්‍රකාශ කරන්න. ඉතින් ඒකේ තියෙන අවබෝධයේ ගැඹීරත්වය මේට වඩා ඉතාම ගැඹුරුයි. එතකොට දැන් ඔතන රූප කොටස් සොන්න ඇති ඇති ඇති ඇති යන නැති නැති නැති යන මේ යම් කිංජ මේ යමක් අනිත්‍ය නම් යද නිච්ඡන් තන් දුක්ඛං කියලා බුදුහාමුදුරුවෝ වදානවා යමක් අනිත්‍ය නම් ඒක දුකයි දැන් මේ රූපය මම කියලා හිතාන මගේ කියලා හිතාන ඉන්නා මේක නිරන්තරයෙන්ම ඇති වෙති නැති නැති යනවා. ඉතින් මේක තමන් නැති වෙන එකක් තමන් කියලා හිතුවොත් මේ රූපේට මගේ කියලා හිතුවොත් මේ මගේ බවයි මේ නැති නැති යන්නේ. එතකොට මේ නැති වෙන රූප කලාප උපදවන්නට අපි නොඑක් දේවල් කරන්නට ඕනේ. ආහාර පාන දෙන්නට ඕනේ, බෙහෙත් දෙන්නට ඕනේ, වම්පින් වතුර ආදිය දෙන්නට ඕනේ. නැත්නම් ඔය වැඩි පුට ඇදි වෙදෙන රූප කොටස් නැති කරන්න ව්‍යායාම වෙන දේවල් කරන්න ඕන. නොඑක් දේවල් කර කර මේ ශරීරය පෝෂණය කරන්නට වෙනවා. ඒ පෝෂණය කරනවා කියන්නේ මොකක්වත් නෙවෙයි නැති වෙන රූප කොටස් ඇති කර ගැනීම සඳහා නැත්නම් අනවශ්‍ය රූප කොටස් නැති කර ගැනීම සඳහා කරුණු ලබන උත්සාහය. බෙහෙත් වලින් කරන්නේත් ඒකයි. එතකොට මේ සඳහා නිකම්ම බෑ. මේවා කෑම බීම නිකන් දෙන්නට බෑ ඒවා හොයන්නට ඕනේ රැකී රක්ෂා කරන්නට ඕනේ නොඑක ආකාරයෙන් දුක් ගැහැට කම්කටොළු මිනිහෙකුට විඳින්නට සිදුවෙනවා මේ රූපය උපාදාන කරගෙන මම මගේ කියලා හිතාගෙන ඉන්න පුද්ගලයාටත් ඒ වගේම රූපේ පැවැත්ම සඳහා විශාල දුකක් විඳින්නට වෙනවා රූපය උපාදාන නොකරගෙන සිටින රහත් වෙච්ච පසේ බුදු වෙච්ච කෙනෙක් සම්මා සම්බුද්ධ වෙච්ච කෙනෙකුට හරි රූපය පවත්වාගෙන යන්නට ওই දුක අත්දකින්නට සිදු වෙනවා. ওই දුක ගාය කියන්නේ රූපය පවත්වන්නට අවශ්‍ය කෑම බීම දෙන්නට ඕනේ ආහාර පාන ආදී බෙහෙත් ඒත් ආදී දෙන්නට ඕනේ වස්ත්‍ර ගන්නට ඕනේ හාමුදුර කෙනෙකුට උනත් පින්ද පාත ආදී ක්‍රියාදාමයන් කරන එක මහා දුකක්. එතකොට මේ විදිහට මේ ශරීරයේ මේ ආකාරයෙන් නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන එක තුළින්ම Tamanට අත්දකින්නට සිදුවන්නේ දුකක්. මේක මේ ශරීරයේ තුලින් ජරාවට පස්සෙලා ඇති වෙන දුක නොඑක ආකාර ලෙඩ වෙලා ඇති වෙන දුක කැඩිලා බිඳිලා ඇති වෙන දුක වාගේ නෙවෙයි මේක ඊට වඩා සියුම් තත්ත්වයක් මම මේ ප්‍රකාශ කරේ කියන්නේ ශරීරයේ පවත්නකොට නොඑක ආකාර දුක් ඇති වෙන වාඩිලා දිගටම ඉන්න බෑ දුකක් හිටගෙන ඉන්න බෑ දිගටම දුකක් නිදාගෙන දිගටම ඉන්න බෑ දුකක් මොනවත් දිගටම කරන්න බෑ එතන රත් වෙනවා තද වෙනවා නොඑක ආකාර දුක් හැට ඇති වෙනවා පිපාසා දුක් ඇති වෙනවා ඒ වගේම බඩගිනි දුක් ඇති වෙනවා රෝග දුක් ඇති වෙනවා මැසි මඳුරු වදුරු වලින් දුක් ඇති වෙනවා නොඑක් ස්වභාවික විපත් වලින් දුක් ඇති වෙන නොඑක් ආකාරයෙන් අමනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් නොඑක් දුක් ගැටවලට කෙනෙකුට පත්වන්නට සිදුවෙන මේ හැම දුකකටම අමතරව නැත්තම් මේ හැම දුකක්ම ඇතිවීමට හේතු වී ඇත්තේ අර නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන මේ රූපස්කන්ධයේ ස්වභාවය. ඒක හැම වෙලාවෙම එක විදිහට තියෙනවා නම් මේ ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ? නැත්නම් ඒ නැති වෙන රූපේ ඉබේම ඇති වෙලා යනවනම් ඒකක් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ රූපේ අනිත්‍ය නිසා මේ මිනිසුන්ට ලෝක සත්‍යයට දුකක් විඳින්නට වෙනවා. යද නිච්ඡං සම් දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකයි. එතකොට මෙතන යමක් අනිත්‍ය නම් මේක දුක නම් ඒක ආත්ම වශයෙන් මම කියලා මගේ කියලා මගේ ආත්මයක් කියලා සත්‍යයක් නැත්නම් පුරුෂයෙක් කියලා ජීවියක් කියලා කවර ආකාරයකින් හෝ ග්‍රහණය කරන්නට සිතින් අල්ලන්නට හැකියාවක් නැහැ. එහෙම අල්ලනවා නම් එතන තියෙන්නේ මෝඩකමක්. එතකොට දැන් තමන්ගේ ශරීරය නම් බැලුවොත් එහෙම තමන්ට තේරෙන්න ඕන මේක නිරන්තරයෙන්ම ඇති වෙටි නැති නැති යනවානේ මම මේ කෑම බීම දිදී මේක පෝෂණය කරගෙන කරගෙන යන ඉඳලා මේක මෙහෙම පවතිනවා කොච්චර මෙහෙම කරත් මේක ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එතකොට ඇති වෙලා තියෙනකොට මේක මම මගේ කියලා ගත්තත් මගේ ආත්මය කියලා ගත්තත් නැති වුණාට පස්සේ මම මගේ කියලා ගන්නට තියෙන්නේ මොකද්ද දැන් උදාහරණයක් ගන්න බලමු. අපි මේකම ටිකක් මෙහාට බලමු. පුංචි කාලේ ලදරු රූපයක් මේ හැම ගලයන්ටම අපිට තිබුණා. ලදරු කාලේ තිබ්බ රූප කොටස් ලදරු කාලෙම නැති වුණා. එකක්වත් දැන් ආවේ නැහැ මෙහාට. ඒක ඒ කාලෙම නැති වුණා. එතකොට මේ ලදරු කාලේ තිබ්බ රූප කොටස් මම මගේ කියලා ඒ කාලේ ගත්තනම් දැන් ඒක දැස බැලුවාම මේකේ මොනවද ගන්න ඉතිරිලා තියෙන්නේ මම මගේ කියලා. මොකක්වත් ඉතිරිලා නැහැ. දැන් අපි හිතුව ක්‍රීඩා කරන අවුරුදු 7 8 10 12 වගේ වයසේ රූපයක් ගත්තා. Taman ගෑඟ තිබුණා ඒකත්. ඒකේ කෑම් ගෑවිච්ච ඒක දින රූප කොටස් ගෑවිලාවත් දැන් Taman ගෑඟ කියන්නේ. එදාම ඒ රූප කොටස් එතන මෙතනම නැතිලා ගියා. එතකොට එදා ඒක මම මගේ කියලා ගත්තා නම් අද මම මගේ කියලා ගන්නෙත් නෑ. දැන් තරුණ අවුරුදු 16, 17, 18 වෙනි හොඳ තරුණ වයසේ තියෝපයක් තිබුණා. ඒ රූපය ඒ කාලෙම නැති වෙලා කියන්නේ. දැන් බලපුවාම ඒ රූපය අපි ළඟ නැහැ. එතකොට ඒ රූපේ මම මගේ කියලා ගත්තාම දැන් මම මගේ කියලා ගන්නට දෙයක් ඉතිරි වෙලා නැහැ. දැන් කවර වාස් සීමාවක මෙයා හිටියත් ඒ වයස් සීමාවේ තියෙන ඒ රූප කොටස තව අවුරුද්දකින් නැත්නම් අවුරුදු 5කින් 10කින් නෙවෙයි හිත තප්පරයකින් බැලුවත් වෙනස් වෙලා යනවා. ඉතින් එහෙම හිතාසලු කාලෙකින් බලලා තේරුම් ගන්න බැන්න නම් අවුරුදු 5කින් පස්සේ පස්සේවත් තියෙන තත්ත්වය ගැන හිතලා බලන්න. එතකොට මේකේ මොකද්ද මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ. මෙතන තියෙන කියන දේවල් ලොක්කෝම අනාත්ම ධර්ම. මේ අනාත්ම ලක්ෂණය මතු කරගන්නට බැරිකම නිසා මේ අනාත්මය කියන එක තේරුම් ගන්නට බැරිකම නිසාමයි අදුම වශයෙන් සෝවන්වත් වෙන්නට බැරි වෙලා තියෙන්නේ. ඊළඟට මාර්ගඵල ගැන කවර කතාවක්. ඒක නිසා සෝවන් වීමටවත් තව අනිත්‍ය වශයෙන්ම ඇති කරගත යුතුයි මේ අනාත්ම ලක්ෂණය පිළිබඳ පැහැදිලි අවබෝධයක්. එතකොට මේ රූපේ මේ ආකාරයෙන් Tamanට තේරෙන්න ඕනේ සමූහ වශයෙන්, සංඨාන වශයෙන්, සංතති වශයෙන් තමයි මුලා කරලා තියෙනවා. මේක නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් යනවා. ඒක Tamanට දිස්සන්නේ Tamanගේ ප්‍රඥාව සහ සමාධිය නැති නිසා මේ නිරන්තරයෙන් අනිත්‍ය දැන නිසා මේක පෝෂණය කරන නරතු ගන්න නැවත නැතු උපදවන්නට බලවත් වේ සද්දුකක් ජීවිතාන්තයේ දක්වාම කරන්නට වෙනවා. අද කරලා අද කළා ඇති කියලා හෙට නොකර ඉන්න බෑ. අද කෑව ඇති හෙට කන්නට ඕනේ නෑ කියලා එහෙම ඉඳලා හරියන්නේ නෑ. ජීවිතයේ තියෙන දෙයක්ම ඔක කරන්නට වෙනවා. ඔය දුක දුක දුක්ඛ සමුදය සත්‍ය ලං කරගන්නට වෙනවා. එතකොට මෙතන මේක මහා දුකක්. ඊට අමතරව මේක Tamanට ඕන විදිහට පවතින දෙයක්ුත් නෙවෙයි. අපි කොච්චර ආශා කළත් මේ රූපය අපිට මහත් වෙන්නේ නැතුව තියාගන්නට ඕන. කොච්චරක් වුණත් බඩවල එහෙම මහත්ලා තියෙනකොට මිනිස්සු හොල ගෑනු කැමති නැහැ. ඉතින් මේක කොච්චර ආශා කරත් ඉතින් කිට්ටු කරන්න ඉබේ හිතේට අනුව බෑ. ඉතින් ඔය කාකානේ මේස මහන්සියලා මහන්සියලා මහන්සියලා ඔය ටිකක් අඩු කර ගන්න පුළුවන් වෙයි. ඒක වෙනම දෙයක්. නමුත් Tamanට ඕනේ විදිහට මේවා ඇති වෙන්නේ නැහැ. Tamanට ඕනේ විදිහට පවතින්නේ නැහැ. අනිත් එක තමයි මේ රූප කොටස් කොහෙවත් තිබිලා ආවෙත් නැහැ. කොහාටවත් යන්නේත් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මේ රූප කොටස් කොහෙවත් තිබිලා ආවෙත් නැහැ. මේ රූප කොටස් නැති වෙනකොට කොහෙටවත් යන්නේත් නෑ. හරියට පහනක් නිවෙනකොට අපි හිතමු පහනක් පත්තු කරනවා මෙතන ගිනි කෝරක් ගහලා. ඒ පහන් දැල්ලේ ඇති වෙන ගින්දර කොහෙවත් තිබිලා පහන් දැල්ලට ආවෙත් නෑ. පහන් දැල්ල නිවෙනකොට ඒකේ තියෙන ගින්දර වෙන කොහෙටවත් ගියෙත් නෑ. එතනම ඇති වුණා, එතනම නැති වුණා. මේ රූපයේ ස්වභාවයත් මේකයි කියලා තේරුම් ගන්න. උදාහරණ වශයෙන් මව් කුසල ඉස්සල්ලාම ඇති වෙනවා මව් පිළිසිඳ ගන්න අවස්ථාව කියලා හිතලා බලන්න. මව් කුසල එක කලර රූප අවස්ථාව. මේ කියන රූප එකක්වත් එදා තිබුණා කලින් තිබුණ නැහැ. කලින් තිබින්නටි රූප පසුව හේතුන් නිසා ඇති වුණා. ඒ පසුව හේතුන් නිසා ඇතිවෙච්ච රූප මම මගේ මගේ ආත්මයේ සත්‍ය පුද්ගලෙක් ගත්තා. එහෙම ගත්තා නම් එතන තියෙන්නේ මොකද්ද? අනික්‍රම මොඩකම. මොකද මේක දකින්නට බැරි ප්‍රඥාව නැතිකම නිසා ඒ විදිහට මම මගේ කියන ආත්ම දෘෂ්ටියක පිළිටන්නේ. එතකොට මේ රූප කොටස් කොහෙවත් තිබිලා ආවෙත් නැහැ. නැති වුණා. දැන් අපි හිතමු මහත් වෙලා හිටියා දැන් කෙට්ුණා. ලෙඩ කන් නැතුව මොන හරි ලෙඩක් ඇදලා කෙට්ටු. මේ ඇඟේ තිබ්බ රූප කොටස් කොහෙටවත් ගියේ නැහැ. එතනම නිරුද්ධ වුණා. එතකොට ඒ ඒ ඒ තැනම ඒ ඒ රූප කොටස් නිරුද්ධ වුණා. මේක හොඳට තේරුම් ගන්න මුහුණේ තියෙන රූප කොටස් මුහුණෙම ඇති ඇති නැති වෙනවා. ඒක කකුල් වලට කොහෙට වෙන තැනකට යන්නේ. පපු පෙදසේ හරි කවර ශරීරයේ කවර තැනක හරි තියෙන රූප කොටස් අභ්‍යන්තරයේ තියෙන රූප කොටස් අභ්‍යන්තරයේම නැති වෙනවා. පිටතේ දෙන්නේ. පිටත තියෙන රූප කොටස් පිටතම නැති වෙනවා. ශරීරයේ උඩ තියෙන කොටස් ඒ ඒ තැන් වලම නැති වෙනවා. පහළට යනවා. පහළ තියෙන කොටස් ඒ තැන් එතනම එතනම එතනම එතනම ඒ රූප ඉපදි ඉපදි බිඳි බිඳි බිඳි බිඳි යනවා. මේවා කොහෙටවත් ගියෙත් නැහැ කොහෙන්වත් ආවෙත් නැහැ මේකට අයිතිකාරයෙක් නැහැ ඒක තේරුම් ගත යුතු කාරණා. මේකට අයිතිකාරයෙක් නේ. මේ රූපේ අල්ලාගෙන මගේ මගේ මගේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒකට අයිතිකාරයෙක් නැහැ. Tamange ඇඟ අරගෙන බැලුවොත් එහෙනම් මව්කුසල ඉස්සලම අපහැදියා බලන්න. එතකොට එතෙන්දී ප්‍රසන්න විඥානය ප්‍රසන්න විඥානෙ ගිහිලා එල්ලුනේ අම්මා තාත්තගේ සංයෝජන නිසා එල්ලිත ධාතු කොටස් වල ඒව එකක්වත් Tamange හෝ Tamanට අයත් දේවල් නෙවෙයි. ඒ වගේ අයිතිකාරයෙක් කියලා කියන්නට කෙනෙක් නැහැ. ඊට පස්සේ අම්මා ගන්න ආහාර පාන වලින් මේ ශරීරයේ අර කල රූප අවස්ථාව වැඩෙන්නට පටන් ගන්නවා. ඒකේ අයිතිකාරයෙකුත් නැහැ. අයිතිකාරයා කියනවනම් කියන්න තියෙන අම්මගත් ආහාර පාන කියලා. ඊට පස්සේ පුංචි දරුවා උපදිනවා. ඉපදුනාට පස්සේ දැන් මේ වැඩිගෙන වැඩිගෙන යනවා හැදෙනවා. ඒකයි අයිතිකාරය අම්මවත් තාත්තවත් නෙවෙයි. ඒක අයිති ඒ රූපේ අයිති ගැහණියවත් පිරිසේවත් ඒ ළමයාවත් නෙවෙයි. ඒවා මව දෙන කිරි හරි වෙනත් ආහාර පහන් නිසා නිසා ඇති උනේ. එතකොට ඒකේ අයිතිකාරය බාහිර පඨවි ආපෝ තේජෝ ආයදා. තමන්ගේ නෙවෙයි මේ මුලාව මේ නොදක්කම නිසාම ඒ නොදක්කමෙන් බැහැලා මුලාව මේ නොදක්කම තිබෙන නිසාම මේ ලෝක සත්‍යව තමන්ගේ ශරීරය අරගෙන මේ මමය, මේ මගේ ආත්මය, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක් ආදී වශයෙන් ග්‍රහණය කරගෙන සිතින් උපාදාන කරගෙන සිටිනවා. මෙන්න මේ අවිද්‍යාව සිතින් දුරු කළාට පස්සේ තමයි කෙනෙකුට පුළුවන්කම තිබෙන්නේ මේ රූපස්කන්ධය තුල ආත්මයක් නැහැ මේක අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්නට. මේ රූපයේ විතරනේ පංචස්කන්ධයම අනාත්ම කියන එක අවබෝධ කරගන්නට ඕන. ඒ තුලින් තමයි සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන්නේ වෙන කිසිම ආකාරයකින් ලබන්නට බෑ. ඒක නිසා මේ මේ රූපස්කන්ධය තුළ තියෙන ආත්ම සංඥා මේ ඇයට මේ දක්වා කරපු භාවනා වලින් හා මේ දක්වා අසන දේශනාවල ධර්මකාරණා තුළින් මේකේ තියෙන අනාත්ම ස්වરૂපේ පැහැදිලිවම අවබෝධ කරගන්න නොහැකි වුණා නම් අඩු වශයෙන් මේ දේශනාවත් නැවත නැවත අහන්න නැවත නැවත කල්පනා කරන්න කල්පනා කරලා තමන්ගේම අවබෝධයෙන් මම මේ කිව්වේ මොකක්ද කියලා හරියට තේරුණොත් මේ ඇයට තමන්ගේ රූපේ පිළිබඳ තියෙන ආත්ම සංඥාව දුරු කරගන්නට පුළුවන් වෙයි දැන් මේ රූපය අරගෙන අපි කතා කළා ඇති අපි එකේ සිත තියෙනවනේ අපි ඇඟ විතරනේ සිතකුත් තියෙනවා. මේ සිතේ තමා වේදනාවල් දැන් සිතින් තම වේදනාව විඳින්නේ. සිතින් තමයි නොඑක් දේවල් හඳුනාගන්නේ. රූප හරි, ශබ්ද හරි, ගන්ධවල හරි, රසවල හරි මොනවා හරි හඳුනාගන්නේ හිතෙන්. හිතෙන් තමයි නොඑක් දේවල් සිටිවිලි ගලාගෙන යන්නේ. නොඑක් සිටිවිලි කුසල් හරි අකුසල් හරි ඕනෑම සිටිවිල්ලක් ඇතිවන්නේ සිත තුළ. ඒ වගේම සිත තන සිටින් තන සිත තුළම තමයි දැනීමක් ඇතිවන්නේ. එතකොට මෙතන මේ කොටස් හතරක් තියෙනවා වේදනාවක්, සංඥාවක්, සංඛාර, විඤ්ඤාණ. වේදනාව කියන එක විඳින එක. එද සැප හෝ දුක් හෝ මඳහත්. සංඥා කියන්නේ හඳුනා ගන්න එක. සිතේමයි ඒක තියෙන්නේ. සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන සිතේ. විඥාන කියන්නේ මුදු දෙම් පිරිසුදු දැනීම මාත්‍රේ. ඒ පිරිසුදු කියන වචනේ පාවිච්චි කළේ එතන කුසල අකුසල භාවයක් නැති නිසා. එතකොට මේ මේ හතරේ තියෙනවා අර ප්‍රඥාත්තිය. මේ අය තේරුම් ගන්නට මේ ප්‍රඥාත්තිය මොකක්ද කියලා. මෙතන තියෙන සමූහ සංස්පඥාත්තිය සහ සංකටි ප්‍රඥාත්තිය ඉතා පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන්. අර සංඨාන වශයෙන් පවතින ප්‍රඥාත්තිය තරම් දුරට තේරුම් ගන්නට අපහසු වුණත් අනිත් දෙක තේරුම් ගත්තත් හොඳටම ඇති මෙහි තියෙන ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා. අපි දැන් වේදනාව ගැන ගනිමු. වේදනාව කියන එක ප්‍රඥාත්තියක්. මම මේ මාතෘකාව ධම්මේ මාතෘකාව ප්‍රඥාන්තිය ප්‍රඥාන්තිය කියන්නේ මොකද්ද කියන එක මේ අය දන්නවා නැති දෙයක් තියෙනවා කියලා පෙන්වු කරනවා ඒ තියෙනවායි කියලා අපි පිළි අරගෙන තියෙනවා මෙන්න මේ දේවල් වලට ප්‍රඥාන්තිය කියලා කියනවා මේ වේදනාව වේදනාව කියන එක ප්‍රඥාන්තය අපි වේදනාව කියවුවාම පොදු වචනයක් සැප වේදනාව කියනවා සැපක් විඳිනවා. අපි දුක් විඳිනවා කියන දුක් වේදනාව. මඳහත් වේදනාවක් කියන. මේ වේදනාව හඳුනා ගැනීම සඳහා අපි ඒකට සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා, මඳහත් වේදනාට අදුක්කම සුඛ වේදනාව කියන උපේක්ෂා වේදනාව කියන ওই කවර වචනයක් හරි අපි යොදා ගන්න. එතකොට මේ ඔක්කොම ඒවා හඳුනා ගැනීම සඳහා දාපු ප්‍රඥප්තිය වේදනාවේ ස්වરૂපය මොකද බින්දීන් ස්වરૂපයක් ඇති වෙනවා නාම ධර්මයක් ඇතිලා නැතිලා යනවා. එච්චරයි වේදනාව විගතිය. ඊහැර වෙන දෙයක් නෑ. ඉතින් අපි මේ වේදනාව හඳුනා ගන්න හඳුනා ගැනීම සඳහා මේක සැපක්, මේක දුකක්, මේක මඳහත් වේදනාවක්. මේකෙත් ඉතින් එක එක මට්ටම් දිනා. ඉතාම සියුම් වේදනාව ඉතින් ඉතා ප්‍රබල වේදනාව දක්වා විවිධ මට්ටම් තියෙනවා. ඉතින් වේදාකාරයෙන් ඒක හඳුනා ගැනීම එතන ප්‍රඥාත්‍යයක් තියෙනවා. මේ වේදනාවේ තියෙන සමූහ ප්‍රඥාත්‍යය ඉස්සර බලන්නට ඕනේ. මොකද මේවා ගැන හරි අවබෝධයක් නැතුනම වේදනාව අනාත්මයි කියලා තේරුම් ගන්නට බෑ. ඒකයි මේ කරුණ අපි ඉදිරිපත් කරන්නේ. එතකොට තමයි නිවන් ලබන්නට පහසු වන්නේ. එතකොට අපි හිතමු දැන් භාවනා කරන විට අපි හිතමු කකුලේ ධනේශ නමාගෙන වාඩිලා ඉන්නවා. ධනේශ ළඟ ලොකු වේදනාවක්, දුක් වේදනාවක් උදාහරණයකට ගමු. වේදනාව කියන්නේ සැප, දුක්, මඳහල් සියලුම වේදනාවට කියන පොදු වචනයක්. නමුත් අපි උදාහරණයකට ගන්නවා දුක් වේදනාව. දැන් මෙතන දුක් වේදනාව සමූහයක් වශයෙන් පෙන්නලා අපි රවට්ටනවා. දැන් දුක් වේදනාව දැනෙන්නේ ධනිස් කොටසේ නම් මේ දැන් රූපය ගැන දන්නකොට දන්නවා රූපය ගැන අවබෝධ කරගෙන තියෙන නිසා දන්නවා ධනිය කියන කොටසේ රූප කල රූප කොටස් ගොඩක් තියෙනවා. සම්මූහ වශයෙන් තියෙනවා. ඒ වගේම ඒකේ ඇතිවීමින් නැතිවීම යන සංතති වශයෙන් මේ රූප ධර්ම පවතින්නේ. ඒ වගේ එක ධනිය කියන එක අපි යම් කිසි සටහනක් අපේ සිද්ද තියෙනවා ඒ සටහනට අනුව පිළිතලා තියෙනවා මේක නිසා අපි ධනිය කියලා රැවටිලා තියෙනවා ඇත්ත වශයෙන්ම ධනිය කියලා දෙයක් නැහැ ඇත්ත වශයෙන්ම ශරීරයේ කිසිම කොටසක් සත්‍ය වශයෙන් නැහැ. දැන් උදාහරණ වශයෙන් නියපොත්ත කිව්වොත් නියපොත්ත කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ. අර සමූහ වශයෙන් පිටලා තියෙනවා, සතහන් වශයෙන් පිටලා තියෙනවා, දිගින් දිගට සංතති වශයෙන් තියෙනවා. ඒක නිසා නියපොත්ත කියලා කියනවා. නමුත් සත්‍ය වශයෙන් එහෙම දෙයක් विद्यमान වන්නේ ඕනෑම ශරීරයේ කොටසකට මේක අදාළ. එතකොට මේ ධනිස් කොටේ තියෙනවා අපි හිතමු රූප කොටස් ගණන් කරන්න බෑ. අපි හිතමු බිලියන් 10ක් 15ක් තියෙනවා කියලා හිතමු. එහෙම නිකන් උපකල්පනය කිරීම අපව නැහැ මෙතන සිදුවෙන්නේ. ඊට වඩා විශාල ගොඩක් තියෙනවා. මෙතන තියෙන මේ සෑම රූප කොටසකම එල්ලි එල්ලි එල්ලි එල්ලි තමයි වේදනාව පවතින්නේ. එතකොට මෙතන වේදනා රාශියක් තියෙනවා ඇති වී නැති වී නැති යන. මේ වේදනා රාශියම සමූහයම එකට අරගෙන අපි කියනවා දුක් වේදනාවක් මම විඳිනවා කියලා. දැන් මේක භාවනා දිනු කෙනෙක් ඉන්නවනම් සමාධිය දිනු කෙනෙක් ඉන්නවනම් ප්‍රඥාව දිනු කෙනෙක් ඉන්නවනම් මේ වේදනාව ඇති වෙන ශරීර කොටස දෙසම කිසිම ගැටීමක් නැතුව මම මම කියන මගේ කියන හැඟීමකින් තොරව වේදනාව නැති කිරීමේ අපේක්ෂාවකින් තොරව වේදනාව දෙසම සමාධිමත් සිතින් බලාගෙන හිටියොත් Tamanට පේනවා ඒකේ තියෙන රූප කොටස් ගොඩාක් නලිය නලිය නලිය නලිය වෙනස් වෙනවා කියේ. ඒ වගේම මේ රූප කොටස් වල එල්ලි එල්ලි එල්ලි එල්ලි පැවතුණු වේදනා කොටසත් ඇති වෙති නැති නැති යනවා එක වේදනාවක් නෙවෙයි මෙතන වේ වේදනා කෝටි ප්‍රකෝටි ගණන් මේ සුළු ධනිෂ් කොටස තුල තියෙනව නේද කියන එක පැහැදිලිවම අත්දකින්නට පුළුවන්. ඉතින් ඒක අත්දකින්නට බැරි නම් තමාගේ සමාධිය දියුන්නේ නැහැ, ප්‍රඥාව දියුන්නේ නැහැ. ඒකට ඉතින් වෙන කවුරුත් වැඩිකාරයෝ නෙවෙයි. තමාගේ තියෙන අනුපාඩු නිසා ඒක අත්දකින්නට බැහැ. එතකොට මේ වේදනාවේ සමූහ ප්‍රඥාත්‍යයක් තියෙන එක තේරුම් ගන්න. ඊළඟට වේදනාවේ තියෙන සංතති ප්‍රඥාත්‍යය. සංතති කියන්නේ ඇති වෙනවා, පැවතෙනවා, නැති වෙනවා. නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැවතිනවා. එතකොට මේ රූප කොටස් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන එක මෙයා දැක්කනේ. මේ රූප කොටස් වල එල්ලි එල්ලිනේ වේදනාව පවතින්නේ. කායික වේදනාවක් අපි උදාහරණයක් ගත්තී. එතකොට මේ කායික වේදනාව ඇති වුණු රූප කොටස් නිරන්තරයෙන්ම ඇති වෙනකොට නැති වෙනකොට ඒව එල්ලි එල්ලි තියෙන වේදනාවලුත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මෙලෙසින් ඇති වෙමින් නැති වෙමින් යන වේදනා රාශියක් මෙතන තියෙනවා මේ ධනිෂ්ඨේ ධනියේ වේදනාව විඳින කොටස කොටාසේ තුළ තියෙනවා නමුත් මේක පියවිය හැට පේන්නට බෑ සාමාන්‍ය සිතකට දකින්නටත් බෑ මෙතන සම්තතියෙන් මුලා වෙලා සිටිනවා සම්තති ප්‍රඥාත්යෙන් වැහිලා ඉන්නවා එතකොට භාවනා දිනු කෙනෙක් නම් අර විදියට රූප කොටස දෙසම බලන ඉන්නකොට වේදනාව දෙසත් සිතින් බලන ඉන්නකොට Tamanne පේනවා මේ රූප කොටස් නිරන්තරයෙන්ම නලිය නලිය වෙනස් වෙනස් යනවා ඒ සෑම රූප කොටසම එල්ලී එල්ලී පවත්නා වේදනාව වෙනවද වෙනවාම එතනම එතනම එතනම කය වෙන කොටවත් නැහැ බිඳි බිඳි බිඳි බිඳි යන බිඳෙන බිඳෙන රූප අලුතෙන් අලුතෙන් උපතන ඒ රූපයේ දෙලී පවතින මෙතන සංතතියක් තියෙනවා මේ සංතති ප්‍රඥාත්ය නිසාම මිනිසුන්ට මේක තේරුම් ගන්නට බෑ සත්‍යයන්ට මේක තේරුම් ගන්න බෑ ඒක නිසා වේදනාව මම විඳිනවා වේදනාව ඉස්තර ධර්මයක් වේදනාව විනාඩි 10ක් තිබුණා 15ක් තිබුණා ආදී වශයෙන් කතා කරනවා මෙන්න මේ ප්‍රඥාත්ය අයින් කරලා බලන්නට ඕන මේ ප්‍රඥාත්ය අයින් කරලා බැලුවට පස්සේ තමන්ට තේරෙනවා මේ වේදනාව විඳින පුද්ගලයෙක් නම් මෙතන නැහැ විඳීම දැක්මක් නම් තියනයි කියන්නේ. වේදනාව විඳින පුද්ගලයෙක් නැහැ නමුත් විඳීමක් තියෙනවා. ඔයාල තමන්ගේ රූපස්කන්ධයම ගත්තොත් එහෙම ඒක මම කියවනේ මේක අයිතිකාරයක් නැහැ කියලා. ධනිෂ් කොටසත් රූපේම කොටසක්. ඒකෙත් අයිතිකාරයක් නැහැ. මගේ නෙවෙයි. මම නෙවෙයි. ඒක එකපාරට වෙ පැත්තක තියෙන රූප කොටසක්. එතකොට ඒකේ එල්ලි එල්ලි තියෙන වේදනාව ඇති වෙන්නේ හේතුවක් නිසා. විශේෂයෙන්ම කය ස්පර්ශ කයේ මේ වායෝ ධාතු ස්පර්ශ වීම හෝ තවත් පටවි ධාතු කොටස් ස්පර්ශ වීම එක මෙතන හේතුවන්. මේ කය මහද්දන්නේ නමාගෙන ඉන්නකොට එතන ඉතින් තද වීමක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක තුලින් මේ වේදනාව ගැන දෙන්නේ. ඒ පස්සේ නිසා මේ වේදනාව ගෙන දුන්නා. එතකොට තේරුම් ගන්නවා මේ පස්සේට වේදනාවක් ඇති කර දෙන්නට ඕනකමක් නැහැ. පස්සේ විසින් වේදනාව ඇති කරලා දෙන්නෙත් නැහැ. පස්සේ තියෙනකොට ඒක නිසා වේදනාවක් ඇති වෙනවා. මෙතන මේ පස්සේ කියන එක සංස්කාර කියන වචනෙන් අපි කතා කළොත් වේදනාව කියන එක සංස්කාර කතා කළොත් ඔය සංස්කාරය ඇති වෙ තියෙන තියෙන තියෙනවා. ඔච්චරයි. එතකොට Tamanට තේරෙන්නට ඕන මෙතන මේ මම වේදනාව විඳිනවා කියන කතාව වැරදි. Tamanට ඕන විදිහට නෙවෙයි වේදනාව ඇති උනේ. Tamanට ඕන විදිහට වේදනාව නැති කරගන්නටත් බෑ. වේදනාව කොහෙවත් තිබිලා ධන හිසට ආවෙත් නෑ. මේ වේදනාව නැති වෙනකොට ධන හිසෙන් කොහෙටවත් යන්නේත් නෑ. හේතුන් ඇති වෙනකොට වේදනාව ඇති වුණා හේතුන් නැති වෙනකොට වේදනාව නැති වෙනවා. මේ හේතු ඵල ක්‍රියාදාමයක් නිසාම මේක අනාත්මයි කියලා තේරුම් ගන්න ඕන. අනිත්‍ය දැක්කා අනාත්මය දැක්කයි තමතරව දුක දකින්නටත් ඕන. මොකද වේදනාවේ දැන් දුක් වේදනාව නම් දුක කියන එක ඕන කෙනෙක් දකිනවා. ඒක ඕන කෙනෙක් දකිනවා. මේ සුඛ වේදනාව බලමු. සැප වේදනාව. සැප වේදනාව නැති වෙන එකම දුකක්. අපි උදාහරණයක් ගමු. මේ අය දැන් ඔන්ලයින්ෙම ටෙලිවිෂන් දර්ශනයක් බල බල ඉන්නවා. Taman හරි සතුටින් ආස්වාද කරන එක. Tamanගේ ගෙදර ඉන්න කවුරු හරි ඇවිල්ලා ඕක වෙන channel එකට ඕක මාරු කරලා නැත්නම් ටෙලිවිෂන් එක ඕක. එතකොට මේ අයට දුකක් ඇතිවෙනවා. මොකද අර ඇති වෙන වේදනාව නැති වෙනකොට ඒක එකපාරටම විරාගයේ සිට ඒක නැතිවීම නිසා විපරිණාමයටපත් වීම නිසා දුකක් වෙන තියෙනවා. Taman කැමැති කැමැති වේදනා නැතිවි නැතිවි යන එකම දුකක්. මේ වේ සුඛ වේදනාවට ඇදීම නිසා ආසාව ඇති කරගෙන තණ්හාව ඇති කරගෙන ඒ තුලින් සංස්කාර රැස් කරන සංසාරේ දුක් විඳිනවා කියන එක නෙවෙයි මේන් මම අදහස් ගන්න. ඒක වෙන පැත්තක්. අපි මේ කතා කරන්නේ අද වෙන පැත්තකින්. එතකොට මේ වේදනාව සුඛ වේදනාව නැතිවීමම දුකක්. නැති වෙන නිසාම මේක ඉබේ Tamanට ඕන විදිහට ඇති කරගන්නට බෑ සුඛ වේදනාව දුක් වේදනාව නිකම්ම ඇති වෙනවා. ඒ දුක් සැප වේදනාව ඇති කරගන්නට හේතු හොයන්නට වෙනවා. හේතු දෙන්නට වෙනවා. සැප වේදනාවක් ගෙන දෙන හේතුව දෙන්නට ඕන. ඒ හේතුවත් හැම වෙලාවම පවතින්නේ නැති වෙන. ඒකින් ඒක දිගින් දිගට දිගින් දිගට සුඛ වේදනාව උපාදාන කරගෙන සිටින තාක්කල් ඒ සුඛ වේදනාව ලබන්නට අවශ්‍ය දේවල් සම්පාදනය කරන්නට. මේක තුළින් ඉතින් දුකක්ම තමයි විඳින්නට විඳින්නේ සිදුවන්නේ. මේක මිනිසුන් දලෝක සත්‍යයට තේරෙන්නේ සැපක් හොයන ක්‍රියාවක මේ නිරත වෙලා සිටිනවා කියන මුලාවේ බහිනවා දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපල්ලාසයෙන් මුලා වෙනවා. මෙන්න මෙතන මේ මුලාව අවබෝධ කරගන්න මේ අවබෝධ වුණාට පස්සේ Tamanට තේරෙවි මෙතන තියෙන්නේ Tamanගේ සිතේ තියෙන මුලාවක් හැර අනිත් දෙයක් නෙවෙයි ඒකත් ඒකාන්ත වශයෙන්ම සුඛ වේදනාවත් ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා. ඇති කරගන්නටත් විශාල දුකක් ඇති. විඳින්නට වෙනවා ඇති වෙන ඒවා නැතිවීම තුළින් විසර දුකක් ඇති වෙනවා. ඊට අමතරව ඒ සුඛ වේදනාවට ඇලීම නිසා සංසාර දුක් කොහොමද ලබා දෙනා සුඛ වේදනාව දුකක් කියලා දකින්න. මේ විදිහට වේදනාව අනිත්‍යයි කියලා මේක දුකයි කියලා මේක අනාත්මයි කියලා Tamanටම අවබෝධ වන්නට ඕනේ. මේක නිකන් කියවෙනකොට හිතෙන එක නෙවෙයි අවශ්‍ය වන්නේ අවබෝධ වෙන එක. දැන් අපි හිතමු මේ ඇයට කවදාවත් කාපු නැති කෑමක් තියෙනවා. ඒක මේ ඇයට කන්න දෙනවා. එතකොට මේ ඇයට ඒක රසය තියෙනවා. ඊට පස්සේ මේ රසය ගැන මම වචනේ විස්තර කරනකොට Tamanටම තේරෙනවා මේක තමයි මේ රසය කියලා. මේ කියන රසය මේකයි කියලා Tamanටම තේරෙනවා. අන්න ඒ වගේ මේ මේ වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක Tamanටම තේරෙන්න ඕන. Tamanටම අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධය දැක්සන් ඉතින් ඒක ප්‍රඥාවෙන් අධිකරගත යුතු අවබෝධයක් ප්‍රඥා සමාධි නැති කෙනෙකුට ඒ අවබෝධය නැත්නම් ඉතින් නිවන යන එක ප්‍රමාද වන්නට පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට ප්‍රඥාව දිනු වෙනකන් එතකොට නිවන ලබන්නට බෑ. ඒක නිසා වේදනාව කියන එක ඔය කියන සම්ත මේ ප්‍රඥාත්ති දෙකෙන් වැහි යටි ආකාරය දකින්නේ. මොකද්ද සමූහ ප්‍රඥාතියෙන් වැහිලා සම්පති ප්‍රඥාතියෙන් වැහිලා මේ සම්පති ප්‍රඥාතියෙන් නිරන්තරයෙන් ඇති වෙති නැති වෙන තියන එකම නිසාම දුකක් ඒ ඇති වෙන එක නැති වෙන එක නිසා මේක නැවත නැවත උපදවන්නට උත්සාහ ගන්න එකත් මහා විශාල දුකක් මේ විදිහට මේක වේදනාව දුකක් අනිත් එක Taman ඕන විදිහට ඇති වෙන එකකුත් නෙවෙයි Taman ඕන විදිහට පවත්න්න පුළුවන් එකකුත් නෙවෙයි Taman ඕන විදිහට නැති කර ගන්නට පුළුවන් එකකුත් නෙවෙයි මේකේ අයිතිකාරයක් නෑ මම වේදනාව වේදනාව මගේ වේදනාව කියලා ග්‍රහණය කරගෙන දැඟලුවට මේකේ අයිතිකාරයක් නැහැ. වේදනාව ගෙන දෙන හේතුවට පස්සේ වේදනාව ඇති වුණා පැවතුණා නැති වුණා වේදනාව ඇතිගෙන ගෙන දුන්න හේතු නැති වෙනකොට ඒක නැති වුණා මෙච්චරයි මෙතන තියෙන සත්‍ය ක්‍රියාදාමය ඉතින් මේක තේරුම් ගන්නට බැරි මිනිස්සු මේ වේදනාව උපාදාන කරගෙන කටයුතු කරනවා ඒ උපාදාන කරගෙන කටයුතු කරන තාක්කල් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සුඛ වේදනාව කෙරෙහි තියෙන කාමරාගයත් දුක් වේදනාව තේරී තියෙන පටිගයත් අගේ මේ කියන මඳහත් වේදනාව කියන තේරී තියෙන අවිජ්ජාව දුරු කරන්නේ නැතුව මේ ජීවිතයේ මේදීම කවදාවත් දුක කෙලවර කරයි කියන කතාව සිදු නොවන කාරණාවක් කියලා. සත්‍යප්ප සූත්‍රයේ කියනවා ඒ සිංහල අදහස අපි ප්‍රකාශ කළේ. එතකොට මේ විදිහට වේදනාව ගැන තේරුම් ගන්න. දැන් මම කියන්න තියෙනවා සංඥාව ගැන, සංඛාර ගැන, විඥාන ගැන. මේ එක එකක් විස්තර කරන්න ගියොත් දැන් මේ කටුස් කොටස් දෙකක් අපි කතා කළේ මේ වගේම කාලයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි රූපය ගැනයි වේදනාව ගැනයි පමණයි මේ අන්ති කතා කරේ. ඒක නිසා ඉදිරි දවසට සංඥාව ගැන සංඛාර ගැන විඥාන ගැන කතා කරමු. එතකොට මේ එදාට හිතාගෙන ඉන්න ඕන සංඥාවේ තියෙනවා ප්‍රඥාත්‍ය. සමූහ ප්‍රඥාත්‍ය, සංදේශ ප්‍රඥාත්‍ය. මේක අනිත්‍යයි, මේක දුකයි, අනාත්මයි කියන කරුණ තේරුම් ගන්න. ඒ තුලින් අර ප්‍රඥාත්යේ බිඳීම තුලින් ඒක අවබෝධ කරගන්න. සංස්කාර සිතේ පහළන සිතේ මේක සමූහ වශයෙන් රවට්ටලා තියෙනවා. සංතති වශයෙන් රවට්ටලා තියෙනවා ප්‍රඥාත්යේ මුලා වෙලා තියෙනවා. මේ සංස්කාර ධර්මත් අනිත්‍යයි. ඒ වගේම මේවා දුකක්. ඒ වගේම මේවා අනාත්මයි කියන එක අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වගේම විඥාන ස්කන්ධය ගන්න විඥාන කියවහම චක්කසෝත ගාන ජීවා කාය මනෝ කියන විඥාන හයම මේ එකිනෙකක් අරගෙන මේවා සමූහයෙන් ඇසිලායේ සංතතියෙන් නැහිලාය මේවා අනිත්‍යයටපත් වෙනවාය මේවා තුළින් දුක්මයි මේවා පවතින එකම දුකක් මේ මේවා මම හෝ මගේ ආත්ම නොවේ කියන අනාත්මය කියන කාරණා ටික මේ කියපු ධර්ම කරුණු පාදක කරගෙන සමාගයේම නුවණ තුලින් අවබෝධ කරගන්න බලන්න. එතකොට තමයි ඒක හොඳ. මොකද මේ කවුරුවත් කියනකොට පොඩි ළමයෙකුට කිරිපොනවා වගේ ඔක්කොම මෙහෙම පොණ එක නෙවෙයි හරි. අපිට මේ කිසිම කරුණක් කවුරු කියලා දීලා නැහැ. අපේ හදවත තුළින් අපි අවබෝධ කරපු නිසා අපිට පැහැදිලිව නිර්භය ඕන තැනක ඒ ධර්ම කියන්න මේ ඇයටත් පුළුවන්කම තිබෙන්න ඕන අපි මේ මාර්ගය පෙන්වලා දීලා තියෙන මුල් අත දීලා තියෙන ඒ තුලින් අනිත් කරුණු පිළිබඳ පැහැදිලි සමාගයේම අවබෝධයක් ඇති කරගන්න. මේ තමා විසින් ඇති කරගත් අවබෝධය තමයි ඉතාමත්ම අවශ්‍ය නිවන් ලැබීමට. කාග්‍යවත් අවබෝධයකින් තමන්ට නිවන් ලබන්නට බෑ. බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානෙ බුදුරජාණන් වහන්සේ ළඟ ඒක තුලින් අපට නිවන් ලබන්නට බෑ. බුදුහාමුදුර මාර්ගය කියartifactId අපේ මාර්ගයේ ගමන් කරලා නිවන් ලබන. ඒ වගේම තමයි අනිත් පැත්ත. එතකොට සර්වඥතා ඥානය ගැන එහෙම කතා කරා නම් අනිත් අය ගැන කියන්න දෙයක් නැහැ. එතකොට ඒක නිසා තමන්ගේම අවබෝධයක් බවට පත් කරගන්නට මේක ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව නැත්නම් ඒ අවබෝධය ලබන්නට බෑ. ඒ ප්‍රඥාව තමන්ගේ සිත තුළ නැත්නම් ප්‍රඥාව ඇතිවන ආකාරයට පාරමී ධර්මයන් පූර්ණේ කරන්නට සිදු වෙනවා. එහෙම නැත්නම් කවදාවත් ප්‍රඥාව දිනු කරගන්නට බෑ. ඒක නිසා මේ විදිහට කටයුතු කිරීම තුළින් මෙයාට මේ ජීවිතයේදීම නිවන් ලබන්නට පුළුවන්කම ලැබේ. මේ දක්වා කියපු අරමුණු වල කෙටි සාරාංශය දැන් ඉදිරිපත් කරන මේ දේශනාව නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි අද කතා කළේ ප්‍රඥප්තිය කියන වචනේ පිළිබඳ. ප්‍රඥප්තිය කියන්නේ සත්‍ය වශයෙන් නැති දෙයක්. නමුත් තියෙනවායි කියලා ලෝකයා සම්මත කරගෙන අපි පිළි අරගෙන තියෙන අපේ සිතෙත් එහෙම හැඟීමක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් කතා කළා අත කියන එක අත කියන එකේ ඒකේ සමූහ වශයෙන් ප්‍රඥාත්යකින් වැසියට ආකාරය පෙන්වන්න කළා ඒක සතහන් වශයෙන් මුලා වෙලා තියෙන ආකාරය සංඨාන ප්‍රත්‍යන්තයෙන් වැසී ඇති ආකාරයක් දැන් අපි පෙන්눔 කළේ ඊට පස්සේ අපිට දෙන්නේ මොකද්ද සංදාන සංතති වශයෙන් දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඇති දෙකදී මෙරි මෙරි යන තත්ත්වය නිසා මේක අතක් වශයෙන් දිස්සන ආකාරය පෙන්눔 කරා මේක මුළු කයට මේකද ඊට පස්සේ පතුරවන්නට කියන කාරණාවයි දෙවෙනි විට පෙන්වන්නේ එතකොට Tamanට මුළු කය මාර්ගත්තාට පස්සේ පේනවනේ මේක සමූහ සමඥාතියෙන් වැහිලය සංඨාන ප්‍රඥාතියෙන් මගේ සිට වැසී වී ගොස් මුලා වෙලා ගොස්ය. ඒ වගේම සම්පති ප්‍රඥාත්යෙන් මගේ සිත මුලාවටපත් වෙලා යකින්. මෙන්න මේ මුලාවන් අයින් කරගත්තාට පස්සේ Tamanට මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් පේනවා. අනිත්‍ය වශයෙන් පේනකොට මේ අනිත්‍ය රූප ධර්ම නැවත නැවත උපදවා ගැනීමට බේස වෙලා දුක් විඳින යුතු නිසා මේක දුකක් කියලා තේරුම් ගන්න තියෙ වෙනවා. ඊට අමතරව මේක අනිත්‍ය නිසා මේක දුක් නිසාම Tamanට ඕන විදිහට පවත්වා ගත නොහැකි නිසාම Tamanට ඕන විදිහට ඇති නොවන නිසාම කිසිම අයිතිකාරයක් නැති නිසාම මේවා ඒකාන්ත වශයෙන්ම අනා අනාත්මයි කියන එක තමාම අවබෝධ කරගන්නට ඕන. මෙන්න මේ විදිහටම අපි ඊළඟට කතා කළේ වේදනාව ගැන. වේදනාව කියන්නේ විඳීම, ඒක සැප වේදනාව, දුක් වේදනාව, මදහත් වේදනාව කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්නට පුළුවන්. මේ සෑම වේදනාවක් තුළම තියෙනවා ප්‍රඥාක්තිය. ඒවා හඳුනා ගැනීම සඳහා අපි දාලා තියෙන ඒවා තමයි සුඛ දුක්ඛ මදහත් උපේක්ෂා ආදී වචන. මේ ඔක්කොම අයින් කළොත් එහෙම විඳීම පමණයි පවතින. මේ විඳීමත් සම්මූල වශයෙන් අපි මුලා කරලා තියෙනවා. අපි එක වේදනාවක් විඳිනා නෙවෙයි වේදනා රාශියක් ඒක රාශියක් එකමුඛී වෙලා එක්තෙන් වෙලා අපි අත්දකින්නේ. නමුත් ලෝක සත්‍යය එක වේදනාවක් විඳිනවා කියලා දකින්නේ. මේක නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන වේදනාව ගොඩාක් අපි මේ අත්දකින්නේ ඒක විනාඩි දෙක විනාඩි අතර තප්පරය අතර අත්දැක්කත් ඒ දෙකේ ක්‍රියාවලිය එහෙමමයි සිදුවන්නේ. නමුත් ලෝක සත්‍යයට එහෙම පේන්නේ නිසා ඒක මම විඳිනවා මගේ වේදනාව මෙතෙක් වේදනාවක් පැවතුනායි කියලා මුලාවටපත් වෙනවා. මෙන්න මේ මුලා දෙක අයින් කළාට පස්සේ වේදනාවේ අනිත්‍යතාවය බලන්නට ඒ අනිත්‍යතාවය තුළින් මේ වේදනාව අනාත්මයි කියන එක අවබෝධ කරගන්නට ඊටත් අමතරව අපි කරන ප්‍රකාශ කලේ සුඛ වේදනාවක් දුකක් වශයෙන් අවබෝධ කරගන්නට හේකින කාරණා. මෙන්න මේ විදිහට කටයුතු කළාට පස්සේ වේදනාවේ තියෙන අනිත්‍යතාවය තේරුම් ගන්නට පුළුවන්, දුක්ඛ ස්වરૂපය තේරුම් ගන්නට පුළුවන්, අනාත්ම ස්වરૂපය තේරුම් ගන්නට පුළුවන්. ඊට පස්සේ අපි කතා කීවේ මේ අයගේ ප්‍රඥාව තුළින්ම සංඥා සංඛාර විඥාන කියන සෙස ස්කන්ධ තුනම සමූහයෙන් ඇසියටි ආකාරයේ සංතතියෙන් ඇසියටි ආකාරයේ ඒවා අනිත්‍ය බව, ඒවා දුක් බව, ඒවා අනාත්ම බව තේරුම් ගන්න, ඒ අවබෝධ කරගන්න ඕනේ කියන එකයි ඊට පස්සේ ප්‍රකාශ කරන්නේ. දැන් මේ දක්වා කියපු ධර්ම කාරණාවල කෙටි සාරාංශය මෙන්න මේකයි. මේ අනුව මේ ධර්මානුව නැවත නැවත සිටීම තුළින් මේකට මේ පිළිබඳ ගැඹුරු ගැඹුරු ගැඹුරු අවබෝධ ලබන්නට පුළුවන්. තමන්ගේ ප්‍රඥාවේ ගැඹුරේ ප්‍රමාණය යන්තා දුරටද ඒ තාක් දුරටයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මම කියන එක බොරු නම් අද මේ ධර්මය අහන්න ඊට පස්සේ යම් කිසි දවසක ප්‍රඥාව වැඩි වුණාට පස්සේ ධර්මය අහන්න එදාට ඇති වෙන අවබෝධය මීට වඩා වැඩි බව තේරෙයි. තවත් භාෂාවන්ට ඊටත් වඩා අවබෝධය වැඩි බව තේරෙයි. මේ ඒක මට බොහෝ දෙනෙක් කියලා කියන කතාව මේක සත්‍ය වශයෙන්ම සිදුවෙන දෙයක්. ඒක නිසා තමන්ගේ ප්‍රඥාව තුළින් මේවා අහක දාන ධර්ම නෙවෙයි, මේවා අදහලා මේ කණින් අහලා අනික් කණින් පිටකරිය යුතු ධර්ම නෙවෙයි. ඒක නිසා නැවත නැවත ඒ ගැන සිතුවිලි මානසිකාර පවත්වලා අවබෝධය තුළින් මේ ධර්මය අවබෝධ කර ගැනීම තුළින් මේ කුසල ශක්තිය තුළින් මේ ඇයට මේ ජීවිතයේදී මිනිවෙන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරනම් එසේ නොහැකි වුවත් මේ ජීවිතයේදී ආ නිවන් අවබෝධ කර ගැනීමට පබර හරි පරිබෝධ ධර්ම නිසා නොහැකි වුවත් මේ භවයේදී නැති වුණාට පය අනා තථාගත භවයකදී හෝ එහෙමත් නැත්නම් මතු බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනය නැහැකුණු මතු බුද්ධ ශාසනයකදී හෝ නිවන් ලැබීම සඳහා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයේ ඒ අනුව මේ අයගේ මනස්කාර පැවැත්මේ කුසලත්වය ඒකාන්ත වශයෙන් මිනිසක වශයෙන් හේතු වෙනවා ඇති වාසනාව වෙනවා ඇති එසේම වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නම්. හොඳයි දෙවියන්ට පින් දෙමු ආකාශත්හාදි කියන පාඩේ කියන්නේ ආකාශත්හාදි බුම්මත්තා දේවානාංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්ඛන්තු ශාසනං ආකාශත්හාදි බුම් බුම්මට්ටා දේවානා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් ලක්ඛන්තු දේශනන්නා කාසද්ධාජ බුම්මට්ටා දේවානා ගාමයිද්దికා නමෝදිතා චන්දක්ඛන්තුමන් පරන්ති ප්‍රාර්ථනිකා නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වන්නෝතු දුක්ඛා කමිච්ඡතු මේකල සීලෝම කුසල ශක්තිය මේගේ මෙලොවේ හම්බත සැල සේවා පරලොවේ හම්බත දත්පත් වේවා අවසාන වශයෙන් නිවනිෂන් සීල ධම්මේ කුසල හේතු වස්නා වේවා අභිවාදන සීලස්ස නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආවරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti නියමිත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමින්ජතු සෝපත්තේ වා නිවන් සෝද දේවා